ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ हि ဘုဒ္ဓံ शरणं गच्छामि ဒုတိယံ हि ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ हि သံဃံ शरणं गच्छामि တတိယံ हि ဘုဒ္ဓံ शरणं गच्छामि සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා මේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරමේන සංඝං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං ආ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 බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම් යම් භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනානුකම්පකේන අනුකම්පං උපාදාය කතං ඕතම් මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඡායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වූ තුම්හාකං අයං වූ අම්මාකං අනුශාසනීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සිය දහස්වර දේශනා කරන ලද ආවාදාත්මක බුද්ධ වචනයක් මේ සූත්‍ර පාඨය. බොහෝ සූත්‍ර දේශනාවල මේ ගාථ සූත්‍ර පාඨය සඳහන්ව පවතිනවා. යං කෝ භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය මහණෙනි ශ්‍රාවකයන්ද හිතයිසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රූන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ද හිතසුව පිණිස අනුකම්පාවෙන් යමක් කටයුතු නම් කතං වෝතං මයා මම ඒ අර්ථය ඒ කටයුත්තේ සම්පූර්ණ කරලා තියෙනවා. ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි. මානිනී මේ දකින්න තියෙන රුක් මුල් සෙවන්. රුක් සෙවන් විවේකස්ථාන ධායත භික්ඛවේ මාපමාදත්ථ. මානිනී සමත විපස්සනා ධ්‍යාන භාවනා වඩත්වා මා පමාදත්ථ පමාන වෙත්වා මා පච්චා විප්පටිසාරණෝ අහුවත්ථ පමාමේ නැවත පසුතැවෙන්නෝ නොවෙත්වා අයං වූ අම්මාකං අනුශාසනී මේ තොපට අපගේ අනුශාසනාවයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මානෙනි ශ්‍රාවකයන්ගේ හිත අනුකම්පා ඇති හිතයිසේ වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ගේ අනුකම්පාවෙන් යමක් කටයුතු නම් ඒ සියල්ල මා විසින් කොට අවසానයි. මේ තියෙන රූප සේවන් විවේකස්ථාන භාවනා වඩත්වා. පමාදන වෙත්වා. පසුතැවෙන්නෝ නොවෙත්වා. මේ අපගේ අනුශාසනාවයි කියන අදහස මේ සූත්‍ර පාඨේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් ලෝවැසි ජනතාවට අනුකම්පාව දැක් වූ ශාස්ත්‍රවරයෙක් තුන් ලෝකෙ හිටියේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් පුදුමාකාර උත්සාහයකින් තමයි බෝධි සම්භාර පුරලා තියෙන්නේ. බුදු වෙලක් දාසක පැයකුත් විනාඩි 20ක් තරම් කෙටි වේලාවක් පමණක් සැතපේ වදාරමින් ලොවට හිතසුව පිණිස පුදුම විදිහේ කාලයක් ගත කළා. ඒ සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දසූ ශ්‍රී සද්ධර්මය ග්‍රන්ථාරෝණ කලානම් බමතනේ දක්වා පොත් ලියන්න පුළුවනි. නමුත් ඒවා සංපින්දණය කොට තමයි සුවාසූදාසත් ධර්මස්කන්ධයේ හැටියට සංගායනා කාරක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළ තියෙනවා. එතකොට මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන හැම වචනයක් වාසාම මෙලව හිතසුව, පරලොව හිතසුව, සාන්ත නිවන පිණිස අර්ථ. දැන් අද දවසේ ධර්මදේශනයේ සඳහා මාතෘකාව සඳහන් වෙලා තිබෙන්නේ සමත විපස්සනා භාවනා ගැන සාන්තපදයේ ගැන හැඳින්වීමක්. නිසා දැන් මේ සූත්‍ර පාඨයෙන් හැඳින්වෙන්නේ ධායත භික්ඛවේ කියන වචනේ අනුව සමත විපස්සනා ගැන අපි හැඳින්වීමක් කරමු. මෙතන ධායත ධායත ධාන වඩත්වා ධාන වඩත්වා කියන වචනෙන් තේරුම් දෙකක් දෙනවා. ධාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. ඒ මොනවද තේරුම් දෙක? ආරම්මනූපනිඥාන ලක්ඛනූපනිඥාන කියන මේ තේරුම් දෙකයි. ඒකයි මේ දෙකම සම්පෙන්නනය කළා තමයි ඥායත කිව්වේ. ඥේ චින්තායන් කියන ධාතුවෙන් ඥායති ඥායත ඔය වගේ වචන හැදෙනවා. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතු යම් ඥානංච පඤ්ඤාච සෙවේ නිබ්බාන සම්පිතේ මේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ ගාථාවක් නත්ති ඥානං අපඤ්ඤස්ස ඥානයක් නැත්තේකොට ධානයක් නැතේ ඒ වගේම පඤ්ඤානප්ති අජහායතු ඥානයක් නොවඩන්නේකොට ප්‍රඥාවක්ද නැත යම් හි ඥානංච පඤ්ඤාච යම් පුද්ගලයෙකුගේ සිතේ ධානයක් ප්‍රඥාවක් දෙකම තියෙනවා නම් සවේ නිබ්බාන සම්තිකේ ඒකාන්තයෙන් ඒතනත්තා නිවන සමීපේ. මෙන්න මේ ගාථාවෙනොත් සමත විපස්සනා දෙක පෙන්නනවා. දැන් මෙතන ආරම්මන උපනිඥාන. උපනිඥාන කියන්නේ උප කියන උපසර්ගයේ පූර්ව කොට ඇති දී කියන උපසර්ගයක් පූර්ව කොට ඇති ධ්‍යාන කියන වචනයේ සම්බන්ධ තේරුමක්. උප කියන්නේ සමීපව දැන් උපසංක්‍රමී ඊළඟ තියෙන සමීපේතාව කියලා. මේ කියන්නේ නිතර නිතර කියන තේරුම ඇති උපසර්ග පදයක්. නිතර නිතර සමීපයට පැමිණ ධායති. ධාන වඩනවා. නැත්නම් භාවනා වඩනවා. ඒකයි උපනිඥාන කියන්නේ. කුමක් සඳහාද කුමක් වෙතද මේ නිතර එන්නේ? ආරම්මන. අරමුණක් වෙත මොකක්ද අරමුණ? භාවනා අරමුණ. භාවනා අරමුණක් වෙත නිතර නිතර ඉතර සමීප වේ බලනවා. ධානය කියන්නේ මෙතන බැලීමනේ. නිතර නිතර අරමුණ වෙත සමීප වෙලා බලනවා. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් දැන් අපි ආනාපාන සතිය වඩනවානේ. ආස්වාස ප්‍රස්වාස සුලංගන්න වෙත ඊටාම සමීප වෙනවා අපි. නිතර නිතර ඒක නුවණින් බලමින් මෙනෙහි කරනවා. අන්න ආරම්මන උපනිඥාන කියන්නේ මේකයි. දැන් අපි මෛත්‍රී වඩනවා. දැන් මෛත්‍රී වඩනකොට අපි දවාලේ කියලා දුන්න තමන්ගේ ජීවත් වෙන්නවා නම් අම්මා තාත්තා ඉස්සරහා ඉන්නේ ඇති හිතාගෙන බොහෝම සතුටු මුහුණින් ඉන්නේ ඇති හිතාගෙන අර මෛත්‍රී වචනයකින් මෛත්‍රී වඩනවා. එතකොට ඒ මෞතුමී නැමැති අරමුණට ඊටාම සමීප වෙනවා. නිතර නිතර ඒ මෞතුමිය වෙත හිත යොදමින් මෛත්‍රී චිත වඩනවා. අන්න ආරම්මන උපනිජ්ජාන. දැන් අපි බුදු ගුණ වඩනවා. බුදු ගුණ වඩනකොට බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ ඉන්න හැටි තමයි අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්න ආකාරය හිතාගෙන ඒ බුද්ධ ගුණය නැත්තම් බුදු සිරුර බුදු ගුණ වෙත අපි සමීප වෙලා නිතර නිතර නිතර ඒක භාවිතා කරනවා. අන්න ආරම්මන උපනිද්ධාන. දැන් කසිනයක් වැඩුවත් එහෙමයි. කසිනයක් වැඩනකොට දැන් පඨවි කසිනේ නම් පඨවි කසින මණ්ඩලයක් හදාගෙන වාඩි වෙලා ඉන්න සෑන්ලර් යම් දෙකමාරක් ඈතින්. ඒකින අඩි 3කුත් අඟල් 9ක දුරින් මේක මණ්ඩලයේ තියාගෙන සමීප වෙනවා කියන්නේ හිතින්. හිතින් සමීප වෙලා කියන්නේ කයක් සමීපයි හිතලෝ සමීප වෙනවා හරියට වෙන කිසිවක් නොමැතුව ඒ අරමුණ දිහාම හිත යොදාගෙන නැවත නැවත නැවත බලනවා. අන්න ආරම්මන උපනිඥාන. මේ විදිහට ආරම්මන උපනිඥාන අරමුණු තියෙනවා 40ක්. ඒවට තමයි කියන්නේ සම 40 කර්මස්ථාන. මොනවාද සම 40 කර්මස්ථාන කිව්වේ? කසින අරමුණු 10යි. අසුභ අරමුණු 10යි. අනුස්සති අරමුණු 10යි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර අරමුණු හතරයි. ආහාරයේ පටික්කුල සංඥා එකයි. ධාතු මනසිකාර එකයි. අරූප ධාන හතරයි. කොන්න 40. මේ 40ම තමයි ආරම්මන උපනිජ්ජාන කියන වචنين කියවෙන්නේ. ඒ 40 එකක් එකක් ගානේ සමත අරමුණට නැවත නැවත සමීප වෙමින් නැවත නැවත හිතින් බලනවා. ඒකට කියනවා සමත භාවනා. අන්න සමත භාවනා කියන එක තෝරන්නයි ආරම්මන උපනිඥාන කියන වචනේ දේශනා කරලා තියෙන්නේ. ලක්ෂණ උපනිඥාන කියන්නේ තව තේරුමක්. ලක්ෂණ ලක්ෂණ කියලා කියන්නේ පරමාර්ථ ධර්ම තියෙනවානේ. සිත්, චෛතසික, රූප. මේවා තියෙනවා දැන් සිත කියන එක සමත භාවනාවට ගන්නේ නැහැ. ඒක විපස්සනා කළ යුතු දෙයක්. චෛතසික ධර්මත් එහෙමයි. ඒ වගේම රූප ධර්මත් එහෙමයි. ඒවා නැවත නැවත නැවත එහි ලක්ෂණ පරීක්ෂා කරමින් බලනවා. එතනක් තියෙන උපනිඥාන. උප කියන්නේ සමීප වෙමින්, නී කියන්නේ නිතර නිතර ඥාන බලනවා. එතකොට ලක්ෂණ කියන්නේ දැන් සිතේ තියෙන ලක්ෂණය, ඒ ක්‍රියාකාරීත්වය කියන රසය ඒ වැටෙන ආකාරය කියන්නේ පච්චුපට්ඨානය හිත ආසන්න හේතුව කියන්නේ පදස්ථානය. එකක් එකක් ගන්න අපි සිත බලනවා. ඒ සිත බලමින් සිතේ අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය බලනවා. අන්න ලක්ෂණෝපනිඥාන කියන්නේ. දැන් සිතක් ඇති වුණා නැති වුණා අපි තේරුම් අරගෙන සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඉතින් බලනවා. හිත දුක්ඛයි දුක්ඛයි, හිත අනාත්මයි අනාත්මයි බලනවා. අන්න ලක්ෂණෝපනිඥාන. ওই ලක්ෂණ කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. මේවාටින් ගැඹුරු දෙයක් වුණත් අපි අහලා තියෙන්න ඕනේ. ලක්ෂණ කියන එකේ තේරුම් ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද? සාමාන්‍ය ලක්ෂණ ඒ වගේම පෞද්ගලික ලක්ෂණ කියලා. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ එක එකට එක එක දෙයක තියෙන පෞද්ගලික ලක්ෂණේ. අනික පොදු ලක්ෂණේ පොදු ලක්ෂණේ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්මය. එතකොට දැන් සිතේ ස්වභාවය චින්තන බව හේවත් අරමුණු හිතන හිතනවා. අන්න ඒක පුජ්‍යලික ලක්ෂණය. එතකොට පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන දෙකයි මේ කියන්නේ ගියේ. පච්චත්ත ලක්ෂණ කියන එක තමයි පෞද්ගලික ලක්ෂණය. දැන් සිතේ ලක්ෂණය අරමුණු සිතෙන බව. අරමුණු සිතෙන බව. ඒක Tamanta පමණයි. වෙන දෙයකට ඇයිති නෑනේ. අන්න පෞද්ගලික ලක්ෂණ කියන පච්චත්ත ලක්ෂණ කියලා. පති අත්ත පච්චත්ත. එක එක්කෙනාට එක එක ධර්මයේ පමණක් වෙන ලක්ෂණය පච්චත්ත ලක්ෂණය. ඊළඟට සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු ලක්ෂණේ. පොදු කියන්නේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ ඔක්කොටම සාධාරණයි. එතකොට අන්නේ ලක්ෂණ දෙකට තමයි මෙතන ලක්ෂණ කියලා කිව්වේ. එහෙනම් එක එක චිත්තචෛතසිකයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයයි අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන පොදු ලක්ෂණයයි මේක උපනිජ්ජායති සමීප වෙලා නිතර නිතර බලනවා අන්න ඒකට කියනවා විපස්සනා භාවනා කියලා එතකොට සමත කියන වචනයයි විපස්සනා කියන වචනය දෙක දැන් පැහැදිලි කරගන්න ඕනේ සමතය කියන්නේ සමු උපසමේ කියන ධාතුවෙන් හැදෙච්ච පදයක්. සමු උපසමේ සමු ධාතුව. ඉන් අගට සමාධි තමා කියලා මහපරණ හයන්න ප්‍රත්‍ය වෙනවා. එතකොට සමු කියන එකේ මයන්නේ උයන්න ලෝප වෙලා අයන්නක් එතන එකතු වෙනවා. ඒතර සමථය කියලා පදේ හැදෙනවා. ඒක තේරෙන සංසිඳීම කියන එකයි. සංසිඳීම. දැන් අපේ මේ සිත නිතර නිතර නිතර විසිරී යනවා. මොනවායෙන්ද විසිරී යන්නේ? කරුණු පහකින්. කරුණු පහකින්. දැන් යම්කිසි කාමරයකට ජනෙල් පහක් තියෙනවා. ඒ ජනෙල් පහෙන්ම උලගෙනවා. එයින් ඒ කාමරය ඇතුලේ පහනක් දැල්ලා තියෙනනම් පස්තත්යකට පහන් දැල්ල හෙලවෙනවා. අන්න ඒ වාගේ තමයි අපේ තියෙනවා මේ හිත සැලෙන හේතු පහක්. මොනවාද? කාමච්ඡන්ද කියන ආසාවල්. ව්‍යාපාද කියන තරහවල්. තීන මිද්ද කියන හිතේ හිතේ ඇලිමැලි ගති. උද්දච්ච කුක්කුච්ච කියන විසිරෙන ස්වභාවය හා පසුතැවිල්ල. විසිකිච්ඡා කියන සැකේ සංකාව. මේවට කියනවා පංච නීවරණ කියලා. මේෙන් තමයි අපේ සිත සැලෙන්නේ. එක විදිහක තියාගන්න දෙන්නේ අර හැම පැත්තෙන් හුලං අමන තැනක දැල්ලෝ පහන් සිලු වගේ සෙලවෙනවා. ගාක් කොට එල්ලෝ කොඩිය සෙලවෙන්න වගේ සෙලවෙනවා. මෙන්න මේක නිසා ජල තලයකට ගල් කැටයක් එමු නැත්නම් කෝටු කෑල්ලක් දැම්මා ජලය සෙලවෙනවා වගේ මේ සිත නිතරම චංචල වෙනවා. මෙන්න මේ චංචල වීමට කියනවා අසමාහිත බව කියලා. තන්පත් බවක් නැහැ. යම් කිසි විදියකින් මේ පංච නීවරණ කියන කෙලෙස් සුලන් ටික නැවැත්තුවා නම් ඒ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන තරහව, තීන මිද්ද කියන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ ඇලිමැලිකම, කම්මැලිකම, උද්දච්ච කුක්කුච කියන හිතේ විසිරෙන ගතියක් පසුතැවිල්ල, විචිකිච්ඡාව කියන සැකය. මේවා අපි හිතින් ඉවත් කරා නම් අන්න සමත මේ ඉවත් කිරීමේ භාවනා අරමුණට තමයි සමත භාවනා කියලා කියන්නේ. දැන් අපි ආස්වාස ප්‍රස්වාස අරමුණේ මනා සිහියෙන් මනා නුවණින් ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ කෙරෙහි සිහිය පිහිටුවාගෙන ආනපාන සතිය වඩනකොට අර පස් දෙනා අපින් ඈත් වෙනවා යම් වෙලාවක. ඔය පස් දෙනා වරින් වර හිඟනවා මේ හිතෙට. ඒවා ඉවත් වෙනවා මේ භාවනාව වඩාන යනකොට. ඒක සිදුවෙන්නේ පරිකර්ම නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන ඒ ආස්වාස ප්‍රස්වාස මේ හුලං රැල්ලේ අරමුණු තුනක් තියෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත කියන තැන තාම අන්න අර නීවරණ පස් දෙනා ඈත් වෙනවා. ඒවා යටපත් වෙනවා, එන්න බැරි වෙනවා. ඒ වෙලාවේ හිත සමාධිමත්. ඒ සමාධියට කියන උපචාර සමාධි කියලා. අන්න ඒක සමත භාවනාවේ කාමාවචර සමාධිය. ඒ කියන්නේ ධ්‍යාන බවට යන ඉස්සර පහළවන සමාධිය. එතකොට එතනින් සිද්ධ වුණේ ආනාපාන සතිය නිසා හිත සංසිඳුණා. ඊට පස්සේ ධානයටත් යනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත හොඳින් ධාරණය කරගෙන කල්පවත්වාගෙන ඒ නැවත නැවත එදිනුකට ධාන බවටත් යනවා. එතකොට මේ උපචාර සමාධියයි අර්පණා සමාධියයි කියන අවස්ථාවන්හිදී අර සිත සොලවන සිත කම්පා කරන, සිත වෙවුල්වන, සිත විසුරුවන, සිත මන්දෝත්සාහය කරවන, සිත නොදියුණු සිතක් බාට පමුණන, සිත පිස්සු හිතක් බාට පමුණවන මේ නීවරණ ධර්ම ඔක්කොම යටපත් වෙනවා. අන්න සමත. එතකොට වයින් කියන්නේ නීවරණ ආදී උපක්ලේශයන් සංසිඳුවන ධර්මය සමත. අන්න ඒක තමයි සමත භාවනා කියන්නේ. ඒ වගේ භාවනා ක්‍රම ඔක්කොම තියෙන්නේ 40යි. හැබැයි 40 අභ්‍යන්තරයේ ප්‍රභේද ගොඩක් තියෙනවා. එයින් 40 ප්‍රධානයි. දැන් කසින භාවනා 10 වැඩුවොත් රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි අෂ්ට සමාපත්තියම ලබන්න පුළුවන් කසින ධ්‍යාන වලින්. අභිඥා බල ලබන්නේ කසින ධ්‍යාන වැඩුවොත් තමයි. ආනපාන සතිය ඇදීම හිමින් අසු මේ අභිඥා බල ලැබෙන්නේ. එතකොට අෂ්ට සමාපත්තියම ලබන්න පුළුවන් කසින ධ්‍යාන වඩලා. කසින කියනවා තියෙනවා 10ක්. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින කියලා. ඔය කසින 10ක් තියෙනවා. එයින් ආකාශ කසිනින් කරන්නේ රූපාතර ඥාන හතර පමණයි අරූප සමාපatti ලබන්න ආකාශ කසිනෙන් බෑ අනිත් නමෙන් පුළුවන් ඊළඟට අසුභ ඥාන 10ක් තියෙනවා උද්දුමාතක, විනීලක, විකුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, කුලවක, අට්ටික කියලා. ඒවා එකක් එකක් ගානේ රූපාවචර ප්‍රථම අධ්‍යානෙ පමණක් ලබන්න පුළුවන්. ඊට වඩා ඉහළට යන්න බෑ. ඒ වගේම ආනාපාන සතියෙන් පුළුවන් රූපාවචර ධානය සියල්ල පමණක් උපදවන්න. අරූප සමාපත්තට යන්න බෑ. හේසාලෝමාදී කොට්ටාස භාවනා 32කින් නැත්නම් කොටස් 32කින් ප්‍රථම ඥාන පමණක් උපදවන්න පුළුවන් ඊට වඩා යන්නේ නැහැ. මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුنين ධ්‍යාන තුනක් තුනක් රූපාට ඥාන ලබන්න පුළුවන්. උපේක්ඛා කියන හතරවැන්නේ හතරෙනි රූප ඥාන පමණක් ලබන්න පුළුවන් වෙන දේවල් ලැබෙන්නේ නැහැ. අරූප සමාපatti හතරෙන් එක එක සමාපත්තියක් උපදවන්න පුළුවන්. අර උපසමාපත් එකක් එකක් උපදිනවා. තව තියෙන අටක් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති ඊළඟට උපසමානුස්සති, මරණානුස්සති කියන මේ අටෙනොයි ආහාරයේ පටික්කුල සංඥා ධාතු මනසිකාර කියන දෙකයි 10. මේ 10න් ලැබෙන්නේ කාමාවචර උපචාර සමාධිය පමණයි. ඒක හා යන්න බෑ. ඒකෙත් හේතුවක් තියෙනවා. ධ්‍යාන බවට හිත වැඩෙන්නේ සම්මුති අරමුණක් තිබුණොත් පමණයි. කසින සම්මුති, අසුභ සම්මුති ආදී සම්මුති අරමුණේ. බුද්ධානුස්සති ආදී මේ 10ක් කියවනේ ඒකේ තියෙන අරමුණ සම්මුති නෙමෙයි, පරමාර්ථ අරමුණ. බුද්ධ ගුණ කියන්නේ පරමාර්ථ අරමුණ. ධර්ම ගුණ, සංඝ ගුණ, සීල ගුණ, ත්‍යාග ගුණ මේ ඔක්කොම පරමාර්ථ අරමුණ. ඒ නිසා පරමාර්ථ අරමුණේ ධ්‍යාන බවට යන්නේ හැබැයි අරූප සමාපatti දෙකක් තේනවා පරමාර්ථ අරමුණේ ධ්‍යානට යන. විඥානංශ ආතනේ සහ නේව සංඥා නාසඤ්ඤා ආතනේ. එතකොට මෙන්න මේක නිසා මේ සිතේ නීවරණ ආදී උපක්ලේශ කෙලෙස් සිටිවිලි සංසිඳුවන භාවනාවට කියනවා සමථ භාවනා. විපස්සනා කියන්නේ විවිධාකාරයෙන් නුවණ හසුරවන භාවනාවක්. විශේෂ දැකීම හා විශේෂ <clears throat> විවිධාකාර දැකීම කියලා මේ කාර්ත හදාරනවා. විශේෂ දැකීම විපස්සනා, විවිධාකාර දැකීම විපස්සනා. <clears throat> දෙආකාරයෙන් කියනවා. විශේෂ දැකීම කියන්නේ දැන් අපි හැමදාම දකින්නේ සම්මුති වශයෙන්නේ. <clears throat> දැන් මලක් දැක්කනේ. දැන් අපි මලක් මේ මල් පූජා කරනකොට අපි දකින්නේ මල්. එතකොට අපි බලන්නේ ආ මේ මල සතු පාටයි මේක සුදු පාටයි මේක හවල් වර්ගේ අපි මේ සම්මුතියෙන් බලන්නේ. ඒ සම්මුතියෙන් බලනකොට ඒක විශේෂ දැකීම නෙමෙයි. ඒ වගේම විවිධාකාර දැකීම නෙමෙයි. මේ මල කියන සම්මුතියෙන් බලනවා. විශේෂ දැකීම නම් මේ මල ඇතුලේ මලයේ තියෙන පරමාර්ථතික දකිනවා. මොනවද මේ මලයේ තියෙන්නේ? පඨවි ධාතුව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා. වර්ණයේ තියෙනවා. ගන්ධයේ තියෙනවා. රසයේ තියෙනවා. ඕජාව කියන කොටසක් තියෙනවා. ඔන්න ඔය ධර්ම අට තමයි මේ මලේ තියෙන්නේ. එතකොට අපි ඒක අරමුණු කරනවා. දැන් මේ මලේ තියෙනවා පඨවි කියන්නේ මොනවද? සමහරට සද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සහැල්ලු ගති. ඔය හයම පටවි. දැන් මල නම් බොහොම සිනිඳුයිනේ. ඒතරගේ සිනිඳු ගතියක් පටවි. ඒ වගේම මල් නැත්නම් ගොරෝසුයි. එකක් පටවි. එතකොට මේ මල එක පෙත්තක් හැටියට සකස් වෙලා තියෙන්නේ කොහොමද? රූප ගොඩාක් එකතු වෙලා එකට ඇලිලා තියෙන ඒවා. ඒ එකට රූප ගොඩාක් ඇලිලා තියෙන්නේ ආපෝ ධාතුව නිසායි. ආපෝ ධාතුව. යම් කිසි දෙකින් මේ මල පෙත්ත අපි මිරිකුවොත් එහෙම තෙතමනක් වෙනවනේ. අන්න ඒ තියෙන්නේ ඒ ඇලිච්ච තෙතමන තමයි. ඒ තෙතමන ඇතුලේ තමයි ආපෝ ධාතුව තියෙන්නේ. ඊළඟ තේජෝ. තේජෝ කියන්නේ මේ මලයේ තියෙන සීතල හරි උෂ්ණේ හරි. බොහෝ සෙයින් මල සිසිලයි. එතකොට ඒක තේජෝ. මේ මලයේ තියෙනවා සෙලවෙන ගතියක්. සෙලවෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒකට කියනවා වායෝ. ඊළඟට මේ මලේ තියෙන ඇහැට පේන වර්ණයක් ඒක වර්ණ රූපේ. මලේ තියෙන සුවඳක් ඒක ගන්ධ රූපේ. මලේ තියෙන රසයක් ඒක රස රූපේ. මලේ තියෙන ඕජාවක්. ඕජාව කියන්නේ ওই හත් දෙනා එකතු වෙලා ඒ ඕජා කියන රූපයක් තියෙනවා. ඒ ඕජා රූපයෙන් තමයි යම්කිසි දැන් සතෙක් එහෙම මේ මල කෑම ඒ සතාගේ ශරීරේ වැඩෙනවා. ඒ ශරීරේ වැඩෙන ඕජාවක් ඕකේ තියෙනවා. හැම දෙයකටම ওই අට එකතු වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට දැන් අපි මේ මල දිහා ඉස්සෙල්ලා බැලුවේ මල කියලානේ. දැන් මේක මලක් නෙමෙයිනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. අන්න විශේෂ දැකීමක් දැක්කා. ඊළඟට මේ මලේ තියෙන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට බොහෝම ශීඝ්‍රයෙන් අපට හිතන්න බැරි තරම් ශීඝ්‍රයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන එක දකිනවා යම් වෙලාවක නුවණින්. ඒ දකිනකොට ඒ කනිච්ච ලක්ෂණ බව අවබෝධ වෙනවා. මේක ක්ෂණයක් පාසා ඒ රූප බිඳි බිඳි යනවා. ඒක අනිච්ච ලක්ෂණ බව දැනගන්නවා. ඊළඟට මේ ඇතිවීම නැතිවීම නිසා ඒ රූප කලාප මේ පරමාණු රූප කලාප එක එක තැරපෙනවා. අන්න දුක්ඛ ලක්ෂණේ. ඊළඟට මේ කිසිය කෙනෙකුගේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. මලකත් Taman පවතින්න බෑ. වෙන කෙනෙකුටත් මල දිගට පවත්වන්න බෑ ඒ වාගේ. ඒක වෙනස් වෙලා යනවා. අන්න අනත්ත ලක්ෂණේ. ඔය තුන නිසා මේක අසුභයක් අසුභයක්. එතකොට අනිච්ච නම් අසුභයි, දුක්ඛ නම් අසුභයි, අනාත්ම නම් අසුභයි. එතකොට ලක්ෂණ හතරක් ඔතන තියෙනවා. අනිච්ච, දුක්ඛ, අනාත්ම, අසුභ. එතකොට දැන් අපි මේ මල ගැන නෙමෙයි ඉස්සල ඉස්සල හිතුවේ මල කියලා. දැන් මලේ තියෙන අභ්‍යන්තරයට බැස්සාම අන්න විශේෂ දැකීම විවිධාකාර දැකීම. විශේෂ දැකීම නම් ඒ රූප කලාප හැටියට බැලුවා. රූප කොටස් හැටියට. විවිධාකාර බැලීම නම් අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බැලුවා. අන්න ඒ විදිහට සෑම දෙයකම යථා තත්වය කියන්නේ පරමාර්ථයට බහැලා ඒවා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණු කරනකොට ඒකට කියනවා ආරම්මන මේ ලක්කන උපනිඥාන කියලා. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණයට බැසගෙන බැලුවා. ඒ වගේම එක එක ඒ රූපයන්ගේ ස්වභාවයට බැසගෙන බැලුවා. ඒ නිසා ඒකට කියනවා විපස්සනා. විවිධාකාරයෙන් බැලුවා, විශේෂ වශයෙන් බැලුවා. එතකොට ඒකට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. සමත භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව. ඔන්න ඔය දෙකේ වෙනස තියෙනවා. විපස්සනාට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව නූර්ණ. සමත භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව සමාධිය. හැබැයි මේ දෙක ඒකාබද්ධයි. සමතයෙන් තුන විපස්සනේ ප්‍රඥාවක් නෑ ප්‍රඥාවෙන් තොර සමතයක් නෑ. අන්න ඒක නිසා තමයි ගාථාවේ කියන්නේ නත්ති ධානං අපඤ්ඤස්ස නුවණ නැත්තම් ධාන වඩන්නත් බෑ. පඤ්ඤා නැත්‍ය ධායතු ධානයක් නැතිනම් ප්‍රඥාවකුත් නැහැ. එතකොට මේ දෙක ඒකාබද්ධයි. ඒකට සම්බන්ධයි. යම් මේ ඥානංච පඤ්ඤාච යම් කෙනෙකුගේ හිතේ ධානයයි යන සමති විපස්සනා දෙක තියෙනවා නම් සවේ නිබ්බාන සම්පතියේ යත නිවනට පැමිණෙනවා. නිවනට සමීප වෙනවා. දැන් අපි සලකා බලමු බුදු ශාසනයේ තියෙන මේ අභ්‍යන්තර භාවනා ක්‍රම දෙක ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළා කියන්නේ. පින්නතුන් දැකලා ඇති කියවලා ඇති විසුද්ධි මාර්ගයේ මුලට ගාථාවක් තියෙන්නේ ඒක සංයුත්ත නිකායේ දේපුත්ත සංයුත්තේට ඇති ගාථාවක් සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජතේ ජතන්ති මේ ගාථාව දේශනා කළේ බුදුරජාන් වහන්සේ ළඟට රාත්‍රී මැදියමෙන් වන දෙවි දේවතා බණහන්න එක්තරා දේවතාවෙක් ප්‍රශ්නයක් ඇහුවා අන්තෝ යකා බහි යකා යකාය ජනිතා පජා සංතං ගෝතන පුච්ඡාමි ඕ ඉමං විජිතේ ජටන්ති තෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ අන්තෝ ජටා තම තමාගේ චිත්ත සංකානවලත් අවුල් බහි ජටා බාහිර වස්තු ගැනත් අවුල් ජටා කියන්නේ අවුල ජටාය ජටිතා පජා මේ සත්ව ලෝකයේ සියලු සත්වෝ මේ තෘෂ්ණාව නැමැති ජටාවෙන් ගැටලිලා තියෙනවා, පැටලිලා තියෙනවා, අවුල් වෙලා ඉන්නවා. ගෞතමයන් වහන්සේ මං අහන්නේ කෝ ඊමන් විජිතේ ජකන් මේ ජකාව මේ ගැටලුව මේ අවුල ලියන්නේ කවුද ස්වාමීනි කියලා යහුව ප්‍රශ්නේ. ඒකටයි මේ ගාථා දේශනා කෙලි. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤෝ නරෝ උපතින්ම උපතින්ම ප්‍රතිසන්දියෙන්ම ප්‍රඥාවගෙන ආපු සපඤ්ඤ නර කියන ඥානවන්ත පුජ්‍යලයා සීලේ ප්‍රතිත්ථාය උසස් සීලයක පිහිටෙනවා. එවාගෙම ආකාපේ නිපකෝ වීර්යවන්ත වෙනවා තනද සුදුසු නුවණ නිපකෝ කියන්නේ තනද සුදුසු නුවණ එනම් සති සම්පජඤ්ඤය. එතකොට වීර්යයයි සිහියයි නුවණයි පිහිටුවාගෙන චිත්තං පඤ්ඤංච භාවයන් සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ නම් සෝ ඉමං විජිතේ ජතං ඒ බෞද්ධයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ යම් බෞද්ධයේ මේ විදිහට පවතිනවා නම් සෝ ඒ තැනැත්තා ඉමං ජතං විජිතේ මේ අවුලෙන් අවුලටපත් වේ කියන ගැටලුව ලෙහා ගන්නේ කියන එකයි ගාථාව තේරුම. එතකොට දැන් මෙතන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ කරුණු කීපයක් මෙතන කියවුණා. එකක් උපතෙන්ම ඥානවන්තව ඉපදලා සිටින්නට ඕන. ඒකට කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. තාත් කියනවා ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව. ඒ කියන්නේ පෙර ජාතියක ඥාන සංප්‍රයුක්ත කුසලයක් කරගෙන තිබුණා. ඒ කුසලයේ විපාක වශයෙන් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබුවා. අන්නේ පුජ්‍යලයාට තමයි සපඤ්ඤෝ නරෝ කිව්වේ. ඊළඟට ඒ ඇත්ත පිළිගන්න ඕනේ ධර්මතා හතරක් මෙතන කියවුණා. එකක් සීලය. සීලය කියන්නේ කාය වචන සංවර කර ගැනීම සීලය පිළිගන්නට ඕනේ. අනික තමයි ආතාපී වීරිය. අනික තමයි සතිය හා ඥානය. මේ ධර්මතා හතර පිළිටුවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නට ඕනේ මේ අවුල නිරවුල් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පහදා දුන්නා ඒ විදිහට සීලයක පිහිටියාව නැනවතේ වීරිය සීනුවන පිහිටුවාගෙන සමත භාවනාව වැඩුවොත් සමත භාවනාවේ මුදුනට යන්න පුළුවන්. විපස්සනා භාවනාව මුදුනට යන්න පුළුවන්. එසේනම් ඒ සීල සමාධි ප්‍රඥා සීරසයෙන් චිත්ත සංතානේ දියුණු කරගෙන බෝධිපාක්ෂ ධර්මයන් දියුණු කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අසංකත ධාතු සංඛ්‍යාත ශාන්ත පද නිවනටපත් වෙන්න පුළුවන්. මේකයි මේ දේශනාවේ කෙටි තේරුම. ඊළඟට සලකා බලමු මොකද්ද මේ ශාන්ත පදේ කියන්නේ? කර්ණීය මෙත්ත සූත්‍රයේ මුලටම තියෙනවානේ සන්තං පදං අபிසමිච්ඡ කියලා. ශාන්ත පදයට පැමිණීම පිණිස අනුගමනය කළ යුතු ධර්මතා තියෙනවා 15ක්. ඒවා තමයි කරණීය සූත්‍රයේ මුලට දැක්වෙන්නේ ගාථා දෙකමාරකින්. එතකොට මේ ශාන්ත පදේ කියන්නේ මුළු ලෝකේම අශාන්තයි. අසංවරයි නැත්නම් බොහොම කලබලකාරී. පින්නතුන් අහලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේහි දස සංඥා වලින් හයවෙනි එක. ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාන නිරෝධෝ නිබ්බාන විරාගෝ නිබ්බාන ඒතං සන්තං මොකක්ද මේ සාන්තය ඒතං ප්‍රණීතං මේ බොහොම ප්‍රණීතයි යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සංස්කාරයන්ගේ සංසිඳීම සීල සංස්කාරයන්ගේ සංසිඳීම සම්භූපදේ පටිමිස්සග්ගෝ සීල උපදීන් අත්හැරීම තණ්හක්ඛයෝ තෘෂ්ණාවගේ අවසන් වීම විරාගෝ මේ ලෝකෙන් පෙරලි අනිත් පැත්තට යාමෙහිවත් ලෝකෙන් එතර වීම නිබ්බානං නිර්වාණය මෙන්න නිර්වාණයටයි අර පද විශේෂණ පද ඔක්කොම යදිදන් නිබ්බානං යම් නිර්වාණයක් වෙයි නම් එය සීල සංස්කාරයන්ගේ සංසිඳීමක් සියලු උපදීන්ගේ සංසිඳීමක් සියලු උපදීන් අත්හැරීමක් සියලු තෘෂ්ණාව අවසන් කිරීමක් එසේනම් මේ නිර්වාණය ඒතං සන්තං ඒතං පනීතං ඒ නිර්වාණේ කාන්තෙන් සාන්තයි ඒකාන්තෙන් ප්‍රණීතයි ප්‍රණීත කියන්නේ මෙතන මේ රසවත් කියන එක නෙමෙයි ප්‍රණීත කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථයයි ප්‍රණීත කියන්නේ උසස් කියන අර්ථයයි ඊට වඩා උසස් දෙයක් ආයේ නැහැ එතකොට මෙන්න මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා ලෝක ධාතුවට ඇති සියල්ලම අසාන්තයි. ලෝකයෙන් ඈතර වූ සාන්ත නිර්වාණය සාන්තයි. සාන්ත පදේ කියන්නේ ඒකයි. එතන පදේ කියන්නේ ධර්ම ඒක වචනයක්. ඒ සාන්ත පදේ කියන්නේ නිවනට නම. පැමිණිය යුතු කියන එකත් ඒ අර්ථය එනවා. සාන්ත බාට පැමිණිය යුතු තැන. ඒකත් සාන්ත පද කියලා හඳුන්වනවා. එතකොට සබ්බ සංඛාර කිව්වේ මොකක්ද? දැන් මේ ලෝක ධාතේ හිත ඇති හිත නැති සියල්ලටම කියනවා සබ්බ සංඛාර කියලා. ලෝකේට ඇති සියල්ලම සංඛාර. සංඛාර කියන එකේ තේරුම් හතරක් තියෙනවා. ඒ මොනවද? සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාභි සංඛාර කියලා. සංකත සංඛාර කියන්නේ හේතුවෙන් හටගත්ත සියල්ලට සාධාරණ නමක්. මොනවා හරි හේතුවකින් හටගත්ත නම් ඒක සංකත සංකාරය. අபிසංකත සංකාර කියන්නේ සත්ත්ව සංකානවල පමණක් ලැබෙන කුසල ලකුසල් කළ බැවින් ලැබුණු විපාක චිත්තචෛතසික කර්මජ රූප. ඒවට කියන අபிසංකත සංකාර. අபிසංකරණ සංකාර කියන කුසල ලකුසල් චේතනා. කුසල ලකුසල් චේතනා තමයි මේවා සකස් කරන්නේ නිසා අපි සංකරණ සංකාර. ප්‍රයෝගාභි සංකාර කියන්නේ වීරියට නමක්. දැන් ඒතර නිර්වාණය හැර ප්‍රඥාප්තිය හැර අනිත් සියල්ලම මේ පදයට ඇතුළත් වෙනවා. නිර්වාණය සංකත සංකාරයක් නෙමෙයි, අபிසංකත සංකාරිකුත් නෙමෙයි, අபிසංකරණ සංකාරිකුත් නෙමෙයි, ප්‍රයෝගාභි සංකාරිකුත් නෙමෙයි. නිර්වාණය අසංකතයි. ඒකට කියන්නේ අසංකතා ධාතු කියලා. නිර්වාණය හැර අනිත් සියල්ලම සංඛාර. මේ සංඛාරයන්ගේ තේනවා ලක්ෂණ තුනක් මොනවද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටසඤ්ඤතත්තම් පඤ්ඤායති අන ලක්ෂණ තුන. ඇතීමක් පේනවා නැතිවීමක් පේනවා පවත්නා කාල වෙනස් වීමක් පේනවා. දැන් අපේ ජීවිතයත් එහෙමනේ. අපි ඇති වුණා ඊළාට මේ ජීවත් වෙනකොට දවසින් දවස අපි වෙනස් වෙනවානේ. ශාරීරික වශයෙන් වෙනස් වෙනවා. කවදාරි නැති වෙනවා. ඒවා තමයි සංස්කාරයෙන් ඉලක්ෂණ. ගහක් වුණත් එහෙමනේ. ඉස්සර පැලෑටියක් හැදෙනවා, ගහක් හැදෙනවා, පස්සෙමල් යනවා. එතකොට අර ඇතිවීමයි නැතිවීමයි අතර වෙනස තියෙනවා. ඔය වගේ හැම වෙලාවෙම හැම දෙයකම තියෙන ඇතිවීමයි නැතිවීමයි වෙනස් වීමයි. මේකට කියන සංකත ලක්ෂණය කියලා. එතකොට මේක තමයි අශාන්ත බව, අවිනීත බව කියලා කියන්නේ. ඒ කියන්නේ නොසන්සුන් බව. ඒ නොසන්සුන් බව සංසිඳෙන තැනක් තියෙනවා. එතකොට නිර්වාණ ධාතුවේ මේ කියන අශාන්තකමක් නැති බැවින් සදාකාලික ශාන්තයි. ඒ නිසාම ප්‍රණීතයි ශ්‍රේෂ්ඨයි. මෙන්න මේක තමයි ශාන්ත පදේ කියන්නේ. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත්තපට විච ආපෝ තේජෝ වායෝ නගාදති එතනා මංච රූපං ච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති ඔන්න නිර්වාණය හඳුන්වන්න තිබෙච්ච ගාථා පෙළක් මේ නිර්වාණය නම් විඥාන විශේෂ නුවණෙන් දැකිය හැකි දෙයක් නිකන් නුවණින් දකින්න බෑ විශේෂ නුවණ නම් ලෝකෝත්තර මාර්ග ඵල නුවණ ඒකෙන් පමණයි දකින්නේ විඥාන අනිදස්සනම් ඇහැට පේන්නේ එත් පඨවිච ආපෝ තේජෝ වායෝ නගාදති. ඒ මේ නිර්වාණය පඨවි කියන පොලොක් නැහැ. වතුරක් නැහැ. ගින්දරක් නැහැ සුළඟක් නැහැ. ඒවා එන්නේ නැහැ තෙන්දෙත්. ඒවට යන්න පුළුවන් කමක් නැහැ තෙන්දෙත්. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එත දීගං දීගං ච රස්සං එත දීගං රස්සං වා අනුන්තුලං සුභා සුභං. දික් බවක් නැහැ. කෙටි බවක් නැහැ. සියුම් බවක් නැහැ, ස්ථූල බවක් නැහැ, වටකුරු බවක් නැහැ, සුභ බවක් නැහැ, අසුභ බවක් නැහැ. එතනාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එතන චිත්තචෛතසිකේ නාම ධර්මත් අවසන් වෙනවා. රූප ධර්මත් එතනින් නවතිනවා. විඥානස්ස නිරෝධයෙන් මේ දීර්ඝ කාලයක පටන් එන අතරක් නෑර උපදින බිඳින විඥාන පරම්පරාව එතෙන්දි නවතිනවා. එත්තේතං උපරුජ්ජති ඉතින් නවතිනවා. එතකොට මේ කියන චේතනාශික රූප නැමැති සංස්කාර ධර්ම ඔක්කොම සංසිඳෙන බව තමයි ශාන්ත පදය කියලා කියන්නේ. ඉතින් මේ ශාන්ත පදයේ ආબોධ කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නේ සීලයක පිහිටා සිටගෙන වීරියක් සීනුණත් උපදවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩුවොත් ඒ අනුව සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි කියන ධ්‍යාන ලබාගෙන විපස්සනා භාවනාවෙන් මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ලක්ෂණ අවබෝධ කරගෙන මේවා සම්බන්ධ බැඳී තිබුණු බැඳුම් 10ක් තියෙනවා සංයෝජන කියලා. ඒ බැඳුම් 10 සම්පූර්ණයෙන් කඩා දමලා ඒවායින් තොර වුණා වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ඒ අසංකත ධාතු නැමැති සාන්ත පද නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එකේ දේශනාවේ සඳහන් කළා. ඉතින් අපි මෙතෙක් දීර්ඝ කාලයක් පමා වුණා. අපේ බුදුරජාණන් වහන්සේත් බෝධිසම්භාර පුරණ අතර කාලේ බුදුවරම 512000ක් මුණ ගැහිලා කියනවා. අපි ඒකත් වඩා මුණ ගැහිලා තියෙනවා සංසාර වාසයේ. එච්චර කාලයක් අපි සසර ආව නමුත් අපට බැරි වුණා සාන්ත පදයට සමීප වෙන්න. දැන් අපි මේ බුදු සසුන පිහිට කරගෙන සිදු කරන්නේ තිසරණ සමාදානයේ පටන් සෑම කටයුත්තකදීම හිතේ සමත විපස්සනා භාවනා වැඩෙන හැටියට පුරුදු වීමයි. මේකේ ශක්තිය අපට ඒකාන්තයෙන් පිහිට වෙනවා. මේ ශක්තිය අසීමිතයි. අප ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කළ එක චිත්තක්ෂණේ. එමෙ නැත්නම් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියා වචනේ ප්‍රකාශ කිරීමෙන් පමණක් කල්ප කෝටි ගණන් අපේ සංසාරේ කෙටි වෙනවා. ඒ කල්ප කෝටි ගණන් කෙටි වෙලා නිවන සමීප වෙනමක් නිසාද අපි තෙරුවන් සරණ ගිය සංසිත අපේ ප්‍රාර්ථනාව නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ ආදියක් නැති අජාති අජර අව්‍යාධි අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියන පැතුමයි. එසා කරන සෑම කුසලයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම අපේ සිතේ වැඩෙනවා. ඒ වැඩ නිසා අපි ක්ෂණයක් ක්ෂණයක් යන චිත්තක්ෂණයක් වාසා සංසාරයේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප අසංඛ්‍ය ගණන් කෙටි කර ගන්නවා ඒ දීර්ඝ සංසාරයේ අතරක් නැර යන්න තියෙන සසර ගමන කෙටි කරගෙන යම් දවසකදී අපේ సంతාන තුල මේ මාර්ගාංග ධර්ම සියල්ල ශක්තිමත් බවටපත් වුණා නම් එදාට අවශ්‍යතා ධර්ම සම්භාර මුදුන් පමුණවාගෙන බුද්ධාවේ මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ශාන්තපද නිර්වාණ ධාතුවට ඒකාන්තයෙන්පත් වෙනවා. අපේ ශාන්තිනායකයන් වහන්සේ අති දීර්ඝ කාලයක් පිරුවා වූ මේ සමපේපස්සනා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් පදනම් කරගෙන බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. බලන්න අර සුමේද තාපස කාලෙත් උන්වහන්සේ අස සමාපත්තිය වෙහි කියන්නේ එදා උන්වහන්සේට රහත් වෙන්න පින තිබුණා. නමුත් අපටම අනුකම්පාවෙන් තවත් ආරාසංක කාපලාක්ෂයක් උන්වහන්සේ වෙහෙසගත්තා බෝධි සම්භාර පුරා ලෝතුර බුදු වෙන්නේ. එසේ දීර්ඝ කාලයක් පෙරෝ සමත විපස්සනා භාවනා නු යෝගය තුලින් දිනු කරගත් බෝධි සම්භාරාන භාවයෙන් මෙයින් අවුරුදු 2590කට පෙර බෝමුලාර වැඩිඳගෙන මාන පරාජය කොට සාන්ත පද සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. තමන් ලබාගත් ශාන්තපද නිවන ලොවට අනුකම්පාවෙන් දේශනා කළා. චතුරාර්ය සත්‍ය නමින් දේශනා කළේ ශාන්තපද නිවනට පැමිණීම පිණිසයි. එසා ඒ ධර්මයට අනුව නුවණ මෙහෙයවා වූ සසරදී ශාන්තපදේ සඳහා පෙරම් පුරාගෙන ආවා වූ සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන සතර මඟ ඵල පෙරවලින් ශාන්තපද නිවනට සපත් වුණා. ශාන්තිනායකයන් වහන්සේ සුවිසුද්ධව දේශනා කළ සේ සද්ධර්මය නිසා 2500 වසරක් ගෙවිලා මේ ධර්මයේ තුලින් ශාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත් යතු අනන්තයි. මතු අනාගතයටත් අවුරුදු 2500ක් තව ඉදිරියට යන්න තියෙනවා. ඒ තාකේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුකෙන් දේශනා කළ ලද සුවිසුද්ධ වූ ධර්මයේ තුලින් ශාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. නිසා අපට මේ කරගන්නා ලද සියලුම ධර්මාමිස කුසලයන්ගේ ශක්තියෙන් සීල සමාධි ප්‍රඥා ගුණ අභිවර්ධනයේ වේවා සමත භාවනා විපස්සනා භාවනා දියුණු කරගන්න ශක්තිය ලැබේවා එමන්ගෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා බෝධිපාක් ධර්මයන් පිරේවා එමන්ගෙන් අපට මේ භවයෙන් භවයට ගෙනාවා වූ 108 වැදෑරුම් තෘෂ්ණාව ඉවත් කරමින් ශේ කරමින් ඒ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා ගමන් කළ ඒ සතර මඟ ඵල පිළිවෙලින් ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. දැන් පින්වත් සෑම දෙනා බලවත් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයේ සැමිනියා බුද්ධ පූජා බෝධි පූජා ප්‍රවත්වා සීලයක පිහිටා එවාගේම සුළු වේලාවක සමති විපස්සනා භාවනා ගැනත් එවාගේම මේ ශාන්ත පදයේ ගැන කෙටි හැඳින්වීමේ දේශනාවකට සවන් දුන්නා. මෙතෙක් වේලා අපේ චිත්තසංතානවල එවාගෙම වැඩි පිරිසක් අද උදේ ඉඳලා අසසී සමාදන්ව භාවනා යෝගය ගත කළා. අවස්ථානුකූලව ධර්ම සාකච්ඡා ආදී යෙදුණා. දැන් මෙතෙක් අප රැස් කරගත්ත මේ කුසල සම්භාරය අපවැනි අසංකේය අප්‍රමේය ජනතාවකට හිතසුව පිණිස බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්ම මූලයේ උතුම් බුද්ධ පූජාවක් වේවා කියලා සිත පහදවා ගනිමු. නවලෝතුර ධර්ම දාතු ඉදිරියේ ධර්ම පූජාවක්ද වේවා. ආර්ය මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝ පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන් ඉදිරියේ දෙමව්පියන් ඉදිරියේ ගුරු දෙගුරු පූජාවක් වේවා. එවාගේම ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලෝක ධාතුවේ දිදුලමින් දැබලමින් අපරාජිතව විරාජිතව නිර්වම පැවැත්මට අපරැස් කර ගන්න කුසලයේ හේතු වේවා. එවාගේම සුපේෂණ ශික්ෂාකාමී මහා සංඝරුවනට බුදුසසුන ආරක්ෂා කරමින් ලොවට වැඩසැලසීම සඳහා අප කරන මේ කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා. නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රා දේශිනු ඥාතීන්දද මේ කුසලානුභාව බලෙන් සුගති සප සිද්ධ වී පැතෝ බෝධි වලින් සාන්ත අමාමහ නිවන් සෝමත් වේවා ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ මෙතින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුදු සසුනට බෞද්ධ ජනතාවට මහා සංඝරුවනටද මේ පින්වත් සැමටද දේව ආරක්ෂාවද සලසා දෙත්වා පැතෝ බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිතායත මදා සෑම සක්නකද මේ කුසලයේ නොවේ ලෝතුරා සූපිනිස හේතු වේවා අප සෑම දිනකට මෙකින් දෙලින් මේ බුදු සසුනේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම සඳහා ආවිසියෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අභිවෘද්ධියක් වේවා කායික මානසික සැලසෙල්ල ලැබේවා ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වේවා මෙලවද පරිලව ජයගෙන තෙලසොන් ජයගෙන ආත්මය ජයගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණ වදාළ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා අස්මින් විහාරේ චාරාමි අධිවක්ඛා ච දේවතානුමෝදිත्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්මදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා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 ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි ඉමායේ ධම්මාන ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමායේ ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධායිමාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුච්චිසාමි කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිච්චිකා කාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත් අනුත්තර සාදු සාදු සාත් මෙතෙකින් අප රැස්පත් කරගත් අසීමිත කුසල සම්භාර ධර්මය මෙම ස්ථානයේ වැඩෙන්න පූජනීය මේ ස්වාමින්වහන්සේ දෙනමට එවාගේම විජිත ස්වාමින් වහන්සේටත් අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයටත් අනුමෝදන් කරමින් දස පුණ්‍යක්‍රියා වස්තු පිරිනැසේ වන්දනා කරමු. ඕකාස වන්දාමි භන්තේ අවසර ස්වාමින් වහන්සේ මම වන්දනා කරමි මයා කතං කුඤ්ඤං සාමිනා අනුමෝදිතම්බං මා විසින් රැස් කර ගන්නා ලද පින ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වනසේක්වා සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතම්බං ස්වාමීන් වහන්සේලා රැස් කරගත් පින මට දෙනසේක්වා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදන් වෙමි ඕකාස ద్వාරත්තයේන කතං සම්බං අච්චයං කමතමේ භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මාගේ තුන් දොරින් සිදු වූ සියලු පමාවරදට සමාවනසේක්වා ඕකාස කමාමි බන්තේ අවසර ස්වාමීන් වහන්සේ මමද සමාවෙමි සාදු සාදු මහා සංඝරත්නය වෙනුවෙන් අපි සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දිනපතා මමට නිවන් මාර්ගය ආගන්න නිරෝගී සුව චිර ජීවන දීර්ඝාස ලැබේවා සාම්ප්‍රදායික ස්වාමීන් සම්පත් නිදිමින් පාරමී පුරා ගන්න ලැබේවා ප්‍රතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ ආදිගමනයේ තෙක් රත්නත්‍රි ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද කරනවා අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ